ඊළඟට බුද්ධික මහත්මයා ගරු ස්වාමීන් වහන්ස ප්‍රිය සංഭാෂණවලදී මත්පැන් මත්පැනින් වැළකීම ගැන මහත්වරුන් දෙදෙනෙකුම ප්‍රකාශ කළා. නමුත් ඊට වඩා අප සැලකිලිමත් විය යුතු ලෙස මට හැඟෙනවා එවැනි තැන්වල ප්‍රාණඝාතයෙන් වෙන්වීම. අපේ පසිඳුරන්ගෙන් වැරදි කාමසේවණයෙන් වැළකීම, වචනයෙන් සිදුවන අකුසලයෙන් වැළකීම. හේතුව එකී මත්පැන් තැන්වලදී මත්පැන් භාවිතයටත් වඩා අප අතින් එවැනි අකුසල් සිදුවීමට අවස්ථා වැඩි නිසා ප්‍රිය සංഭാෂණ අපට සතිය වැඩිවීමට හා තිදුර පාලනයට පුහුණු වීමට යොදාගත හැකියයි සිතමි. ආ ඉතින් ඒ අදහසත් නිවැරදි මොකද දැන් අපට එක් අවස්ථාවකදී එක කරුණක්ම සඳහා පමණක් නෙමෙයි තව බොහෝ කරුණු සඳහා අපේ අවධානය යොමු කරන්න පුළුවන්. ඒ අවධානය යොමු කරන යොමු කරන ප්‍රමාණයට තමයි අපේ සම්පජඤ්ඤය අවදි වෙන්නේ. කියන්නේ අපේ අපේ ප්‍රඥාව, අපේ විමසිලිමත් නුවණ, විදර්ශනා ප්‍රඥාව විහිදවන්නට පුළුවන් වෙන්නේ විවිධ පැතිවලින් අපි ඒ කාරණේ දකිනවනම්. එතකොට සිහිය තියෙන්නටත් ඕන ඒ විදර්ශනාවට අනුව අපි මීට පෙර පැහැදිලි කරලා දීලා තියෙනවා සිහිය අපට දෙවිධයකට හසුරවන්න පුළුවන් එකක් තමයි ඒකාග්‍රතා මූලික සිහිය අනිත් එක තමයි විදර්ශනා මූලික සිහිය ඒකාග්‍රතා මූලික සිහියේදී අරමුණ දකිනවා හැබැයි අර පරිබාහිර කිසිවකට අවධානය යොමු කරන්නේ ඒ ඒ අරමුණම පමණයි එතකොට ඒකත් එක්ක තමයි ඒකාග්‍රතාවය වැඩෙන්නේ එතකොට විදර්ශනාවේදී අරමුණ දකිනවා ඊට සහසම්බන්ධ වෙන අවශේෂ සාධකත් සියල්ල දකිනවා. එතකොට උදාහරණයක් හැටියට අපි කිව්වා අර විදුලි පන්දමක ටෝච් එකේ එළිය අර ඉස්සර තියෙන ටෝච් වල පුළුවන් පිටිපස්සේ අර වහන මූඩිය සහ ඉස්සරහා හිස කොටස දෙක කරකවලා මේකේ එළිය වෙනස් කරන්න පුළුවන්. එතකොට එක තැනකට එළිය ඉලක්කගත කරන්න පුළුවන්. අපි ඒක කියනවනේ ඉංග්‍රීසියෙන් කියනවනේ ફોકસ කරනවා කියලා. එතකොට ආලෝකය එකම පොයින්ට් එකකට අපිට ફોકસ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර ඉස්සරහා මූණ කරකවල නැත්නම් පිටිපස්ස කරකවල අපිට ඕන නම් පුළුවන් ඒකේ එළිය විහිදවන්නට. එතකොට අන්න ඒ වගේ තමයි සිහිය අර ඒකාග්‍රතාවයත් එක්කලා බද්ධ කරගත්තාම එහෙම නැත්නම් ඒකාග්‍රය උපදින් ඒකාග්‍රතාවයේ උපදින හැටියට සිහිය පවත්වන්නේ එක ඉලක්කයකට යොමු කරලා. එතකොට අවධානය ඒ ඉලක්කය තුල පමණක් පවත්ව ගන්න. එතකොට විදර්ශනාවේදී එහෙම බෑ බොහෝ කාරණාවලට ඊට අදාළ අවශේෂ සමස්තය ගැන අපේ අවධානය පතුරවන්නට දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඒ දක්ෂතාවය අපි දිනු කරන දිනු කරන ප්‍රමාණයත් එක්කලා තමයි වර්ධනය වෙන්නේ. දැන් අපි ඉස්සල්ලා කතා කළේ මත්පැන් පානය සහ ඒ ආශ්‍රිතව මනස පුහුණු කරන හැටි. දැන් මේ ප්‍රශ්නේදී මතු කරන්නේ මත්පැන පමණක් නෙමේ ප්‍රාණඝාතය, එතන සම්පප්පලාප කියන එක, වැරදි ඕපදූප කියවන එක, කේලම් කියන එක මෙහෙම කයින් වචනයෙන් සහ මනසින් සිද්ධ වෙන බොහෝ අඩුපාඩු එතන තියෙනවා. ඉතින් ඒක ප්‍රිය සම්භාෂණයකදී විතරක් නෙමෙයි අනිත් හැම තැනකදීමත් කරන්න පුළුවන් දෙයක්. ඉතින් ප්‍රිය සංభాෂණය නම් අපේ මාතෘකාව වෙන්නේ ප්‍රිය සංభాෂණය කියන තැනදී අපි ඔය තිදොර සංවර කර ගැනීම පිළිබඳව වඩා සැලකිලිමත් වෙන්න ඕන. හැබැයි ඒකේ ප්‍රමාණය තීරණය වෙන්නේ ඒ ඒ පුද්ගලයා සාංශාරික වශයෙන් මේ ජීවිතේ ඒ විදර්ශනා ප්‍රඥාව අවදි කරන්න විහිදවන්න පුහුණු වෙලා තියෙන ප්‍රමාණයත් එක්කලා. ඉතින් තමන් පුහුණු වෙලා තියෙන යම්කිසි සීමා සහිත කාරණයකට පමණයි කියලා අපට වැටහෙනවා නම් තමයි ඉන් ඔබට අපේ අවධානය විහිදවන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්නේ කියලා තියෙන කාරණයක් අපි අවධානයට ගන්න වැදගත් කාරණයක්. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ අපිට ඒ සියල්ල වළක්වන්න පුළුවන් කියන එකම නෙමෙයි. හැබැයි ඒ බඳු වාතාවරණයක් තුළ අපි කොහොමද අපේ සිතුවිලි, වචන ක්‍රියා සහ බාහිර ක්‍රියාකාරකම් ගැන විදර්ශනා ඥාණයෙන් දැකිය යුත්තේ කියන තැන අපිට ඉන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙනවා.